අද දවසේ අපි කල්පනා කරා ඔබට කියලා දෙන්නට බොහෝ පිරිසක් හිතන්නට අකමැති කතා කරන්නට අකමැති ඒ වගේම බොහෝ පිරිසක් බයට පත්වෙන කාරණයක් සම්බන්ධයෙන් ඒ තමයි මරණය කියන කාරණය. පින්නතුනේ ඉපදිච්ච අපිට අනිවාර්යයෙන්ම මෝන දෙන්න වෙන තවත් එක් ස්වභාවයක් සත්‍යයක් ධර්මතාවයක් තමයි මරණය කියලා කියන්නේ. නමුත් බහුල වශයෙන් මේ සමාජය තුළ තියෙන මතය තමයි මරණය සිහි කරන්නට හොඳ නෑ. මරණය ගැන කතා කරන්නට හොඳ නෑ. ඒක අසුබ කතාවක්, අසුබ දෙයක්. ඒක ජීවිතේ එපා කරන දෙයක් හැටියට තමයි බොහෝ විට මේ සමාජය තුළ කතා බහ කරන්නේ. නමුත් පින්නතුනි කවදා හරි අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන සත්‍යයක් තමයි මරණය කියලා කියන්නේ. බොහෝ වෙලාවට මේ හිත කැමති අපි කැමති යථාර්ථයට පිටුපාන්නට. අපි කැමති කොහොම හරි මේ ජීවිතයේ ඇත්ත ගැන හිතනවා වෙනුවට සත්‍ය ගැන කල්පනා කරනවා වෙනුවට යථාර්ථය ගැන හිතනවා වෙනුවට ඒ සියල්ල වහලා දාලා තියෙන මේ සරුවපිත්තල ලෝකය ගැන හිත හිතා සතුටු වෙන්නට අපි කැමතියි. නමුත් පින්නතුනි ඒකාන්ත වශයෙන්ම අපිට මරණය උරුම වෙන දවසට මරණාසන්න වෙච්ච මොහොතට ඒ සර්වපිත්‍ර ලෝකයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. එදාට ඔබට මේ ලෝකයේ අන්ත අසරණ කෙනෙක් විදිහට මරණය ඉදිරියේ ඔබ අසරණ භාවයට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ලෝකේ සියල්ල අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ මරණය සම්බන්ධයෙන් ඉතාමත්ම විස්මිත විදියට උන්වහන්සේගේ බුද්ධ දේශනා තුළින් අපිට දේශනා කරගන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ධර්මය පුරුදු කරනවා කියන්නේ අනාගතයේ අපිට උරුම දුකට කම්පා නොවන හිතක් හදාගන්නට මහන්සි වෙන එකට. ඒක හැබැයි ඒ අවස්ථාවේදී අපිට හදාගන්න බෑ. එහෙනම් අනාගතයේ උරුම දුක ට කම්පා නොවන හිතක් හදාගන්න මේ වර්තමානය තුල අපි මහන්සි වෙන්නට ඕනේ. කටයුතු කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙවියන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ වේවා යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙකුට හෝ කවරෙකුට වේවා මේ මරණය කියන කාරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ කියනවා. මරණය ඉදිරියේදී පලා යන්නට පුළුවන් කමක් නැහැ කියනවා. එහෙනම් අපිට අනිවාර්යයෙන්ම මරණය ඒකාන්ත වශයෙන්ම උපන් සත්වයෙකු හැටියට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා උන්වහන්සේ අපිට කියලා දෙනවා මරණය ගැන සිහි කරන්න. මරණය ගැන කල්පනා කරන්න. මමත් මැරෙන කෙනෙක් කියලා හිතන්න. නමුත් පින්නතුනි මේ නූතන බටහිර සමාජයේ නැත්තම් මේ නූතන සමාජය තුළ කියනවා මේ එහෙම මරණය ගැන සිහිකරන්න එපා කලින් ඒවා හිතන්න එපා. එක ඍණාත්මකයි. එක ධනාත්මක නැහැ කියලා. නමුත් පින්නතුනේ ලෝකයට පිරිසිදු පැහැදිලි නිර්මල සහ විස්මිත ධනාත්මක චින්තනයක් කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අනාගතයේ ඔබට හිමි මරණයට කම්පා නොවන හිතක් දැන් දැන්ම හදාගන්න. අනාගතයේ ඔබට උරුම දුකට කම්පා නොවන ස්වභාවයක් තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්නවා. එතකොට ඒක නෙමෙයිද පරම ගම්බීර ධනාත්මක චින්තනය. ඒ නිසා මේ නූතන සමාජයේ පවතින යම් යම් මතවාද අපි කල්පනා කරලා ඒවා ගැන හිතුවා කියලා අපිට මරණය ඉදිරියේදී පිළිසරණක් නෑ. අපිට මේ සියල්ලටම පිළිසරණ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය තුළ පමණයි පින්නතුනි. මේ ජීවිතය අපි මේ විදිහට ගත කරගෙන ගිහිල්ලා යම් දවසක ඒකාන්තයෙන්ම අපිට මරණයට උරුමකම් කියන්න වෙනවා. එතකොට ඔබ මේවා ගැන කලින් සිහි කරලා තිබ්බේ නැතොත් ධර්මය පුරුදු කරලා තිබ්බේ නැතොත් මරණාසන්න මොහොතේදී ඔබට වෙන්න පුළුවන් අනතුරු කීපයක් තියෙනවා. එකක් තමයි කායික වේදනාවකින් අධික කායික වේදනාවකින් ඔබ මරණයටපත් වෙන්නට පුළුවන්. එතකොට ඒ කායික වේදනාවත් එක්ක ඔබට මැරෙන්න වුණොත් ඔබට සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් නුවණ පාවිච්චි කර ගන්න බැරි වුණොත් ඔබට මැරෙන්න වෙන්නේ ද්වේෂයත් එක්ක. ඒ වගේම තමයි ටිකෙන් ටික මේ විදියට හිස් විදියට ජීවිතේ ගත කරලා යම් දවසක ඔබ මරණයට කිට්ටු වෙද්දී ඔබගේ සිහි මුලා වෙන්නට පුළුවන් සිහි මුලා වුණෙන් පස්සේ ඔබ කියන්නේ මොනවද කරන්නේ මොනවද හිතන්නේ මොනවද කියන දේ දන්නේ නැහැ ඒ වගේම තමයි ඊළඟට ඔබ මරණයෙන් එහා ජීවිතයකට ගෙනියන්නට පිනක් රැස් කරගෙන නැත්තම් නොපෙනෙන අමනුෂ්‍යයෝ ළඟම ඔබව අරගෙන යන්න. මරණය ඉදිරියේ ඔන්න ඔබට තියෙන තවත් අනතුරක්. ඒ වගේම තමයි ඔබට මේ ලෝකේ දාලා යන්න බැරි දේවල් ටික ඔක්කොම සිහිපත් ඔබගේ බිරිඳ, ස්වාමියා, දරුවන්, ඥාති හිතමිත්‍රාදීන් ඔබ හරි හම්බ කරගත්ත දේවල් මේ සියල්ල අතහැරලා යන්න වෙනව නේද කියන දුක ඔබගේ ජීවිතය තුළ මතුවෙනවා. එතකොට ඔබට මැරෙන්න වෙන්නේ ඒත් අකුසල් සහගත හිතකින්. මෙන්න මේ වගේ අනතුරු රාශියක්ම පින්නතුනි මරණාසන්න මොහොතේදී ඔබගේ හිතට මතුවෙන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට අපි කල්පනා කරොත්, සිහිපත් කරොත්, පුරුදු කරොත් අපිට මේ සියලු අනතුරු වලින් නිදහස් වෙලා මේ සියලු අනතුරු වලින් බේරිලා අභීතව මරණය ඉදිරියේ අසරණ නොවී මරණයට මුහුණ දෙන්නට මරණය ජයගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා පින්නතුනි. බලන රහතන් වහන්සේලා මරණය ගැන දේශනා කරනවා හරියට පඩියක් මාසේ අන්තිමට පඩියක් බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වගේ මම පිරිණිවෙන්නේ කවදද කියලා බලන් ඉන්න කියලා. දැන් ඔබට කවුරු හරි ඔබට අසනීපයක් වෙලා මොකක් හරි වෙලා ඔබට වෛද්‍ය නිර්දේශයක් එනවා. තව මාසයයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ. තව සතියයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ. කොයි තරම්නම් ඔබ අසරණ වෙනවද? කොච්චර ඔබ බයෙන් තැති ගන්නවද? කම්පාවට පත් වෙනවද? හඬනවද? වැළපෙනවද? නමුත් බලන්න මරණය ගැන සිහි කරපු මේ මරණයේ අනතුර වටහාගත් ඒ මහෝත්තමයාණන් වහන්සේලා කියනවා මාසේ අන්තිමට ලැබෙන පඩිය බලාපොරොත්තු වෙනවා කියලා. තවත් තැනක තියෙනවා පින්නතුනි පුංචි ස්වාමින් වහන්සේ නමක් අවුරුදු 7ක සොරු කණ්ඩායමක් අරගෙන යනවා උන්වහන්සේව බිලි පූජාවට. දැන් කඩුව මොහත් කරනවා, මල් මාලා පළඳනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ hina වෙවි ඉන්නවා. දැන් හරි පුදුමයි මේක හොරුන්ට. එතකොට මේ හොරු අහනවා අපි බොහොම බලවත් අය මෙතනට අරගෙන ඇවිල්ලා තියෙනවා බිලි දෙන්න. චෛත්‍යවරු සිටුවරු මහා බලවන්තයෝ ඒ හැමෝම ජීවිතය ඉල්ලලා අඳනවා. හැබැයි ඔබ මෙච්චර මේ මරණය අභියසට ඇවිල්ලත් හිනාවෙවී කොහොමද මෙහෙම ඉන්නේ? එතකොට මේ පුංචි ස්වාමීන් වහන්සේ පින්නතුනි කියනවා ආ මරණය කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියනවා. මරණය කියන්නේ සනීප වෙච්ච ලෙඩක් කියනවා. බලන්න එතකොට ජීවිතයේ ඇත්ත කල්පනා කරපු සත්‍ය වටහාගත්ත යථාර්ථය කල්පනා කරපු අයගේ එහෙම සිහිපත් කරන්න නැති හිතන් නැති අයගේ වෙනස. එනිසා ඔබ තීරණය කරන්න ඕනේ ඔබ කොයි ගොඩටද වැටෙන්නේ කියලා. ඒ නිසා පින්වතුනි අපි මරණය ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු ඒ උතුම් බුද්ධ දේශනා කීපයක් අනුසාරයෙන් අද ඔබට දහම් කරුණු ටිකක් කියලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි පින්නතුනි අපි බොහෝ විට මේ ලෝකයේ යම් යම් දේවල් ගැන තීන්දු තීරණවලට එළඹෙන්නේ අපි අහන දකින හිතන දේවල් එක්ක සංසන්දනය කරලා. එතනදී අපි අහන දේ දකින දේ හිතන දේ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හරියටම දැක්ක මේ ලෝකය ගැන හරියටම හිතපු කෙනෙක්. මේ ලෝකය ගැන හරියටම අඳුනගත්ත කෙනෙක්. දැන් බොහෝ විට අපිට අහන්න ලැබෙනවා මේ බෞද්ධ සමාජයේ තුල තියෙනවා මේ ෂණික මරණ කියලා කතාවක්. ඒ අය කියන්නේ හුස්ම ගන්නකොට ඉපදෙනවා හුස්ම හෙලනකොට මැරෙනවා කියලා. ෂණික උපත් සහ ෂණික මරණ කියලා. දැන් ඒ වගේ මතයක් ලෝකයට ඉදිරිපත් කරපු කෙනෙක් තමයි ඉන්දියාවේ හිටපු දාර්ශනිකයෙක් වෙච්ච ක්‍රිෂ්ණමූර්තිතුමා. එතුමා ওই ෂණික උපත් ෂණික මරණ සංකල්පය කියලා තියෙනවා. දැන් ලෝකයේ ਸਰවඥ අපගේ බුදුරජාණන් වහන්සේද එහෙම නැත්නම් ක්‍රිෂ්ණමූර්තිතුමාද? කවුද? කාවද අපි සරණ ගියේ? කාගේ මතයේද අපි පිළිගන්නේ? දැන් පැහැදිලිව මරණය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සංයුක්ත නිකායේ දෙවනි පොත් වහන්සේගේ අභිසමේ සංයුත්තේ විභංගාදී සූත්‍ර දේශනාවල බොහොම ලස්සනට උන්වහන්සේ ඉදීම මොකද්ද මරණය මොකද්ද කියන කාරණය විස්තර කරලා දෙනවා අපිට කියලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මරණය කියන්නේ යාතේසං තේසං සත්තානං තම්හා තම්හා සත්ත නිකාය චුති චවනතා බෙහෙදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියාය කන්දානම් බෙහෙදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රිය සුපච්චේදෝ ඉදං මුච්චති මරණං ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුළ යම්කිසි චුතවීමක් චුතවන ස්වභාවයක් බිඳීයාමක් අතුරුදහන්වීමක් මරණයට පත්වීමක් කළුරිය කිරීමක් ස්කන්ධයන්ගේ බිඳීයාමක් සිරුර අතහැර දැමීමක් ජීවිතේන්ද්‍රිය ගෙවී යාමක් ඇද්ද? ආන්න ඒකට කියනවා මරණය කියලා. දැන් එතන කියලා තියෙනවද හුස්ම පහලට හෙලීම මරණය කියලා? බලන්න කොච්චර අපි එහෙනම් පටලගෙන තියෙනවද මේ බුද්ධ වචනය ශ්‍රවණය නොකිරීම තුල සහ ඒ පිළිබඳ විශ්වාසයක් නැතිකම නිසා. ඊළඟට තවත් තැනක බුදුරජාණන් වහන්සේ මරණය ගැන කියන ආයුස්මංච විඥාන. මරණය කියන්නේ කරුණු තුනක් සිද්ධ වෙන්න ඕන. මොකද්ද? ආයුෂත් උණුසුමත් විඥානයත් කියන තුන මේ ශරීරයෙන් පහ වෙලා යනවද? අන්න එදාට මරණය සිද්ධ වෙනවා. එහෙනම් පින්වත්නි ෂණික උපත් ෂණික මරණ කියන දෙයක් නැහැ. එනිසා හොඳට අපි කවුරුත් මූලික බුද්ධ දේශනා කියවන්නට ඉගෙන ගන්නට සහ ඒ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නට මහන්සි වෙන්නට ඕන. පිළිතුරු ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙපා, සිව්පා, බහුපා මේ ලෝකෙ ඉන්න සියලූම සත්වයන්ගේ පාසටහන් දාන්න පුළුවන් කියනවා ඇතාගේ පාසටහන ඇතුළට ඇත්තියවලට ඒ වගේ මේ ලෝකෙ යම්තා කුසල් දහම් ඇත්ද ඒ සියල්ලම දාන්න පුළුවන් කියනවා අප්‍රමාදී කියන වචනයට මොකක්ද අප්‍රමාදී බව කියන අප්‍රමාදී බව කියන්නේ පින්නතුනි මේ සසර ගමනේ නිදහස් වෙන්නට කුසල් දහම් රැස් කරගන්නට අපි තුල තියෙන පසුබැසීමට ඒකට කියන්නේ ප්‍රමාද වෙනවා කියලා ප්‍රමාදීව වාසය එතකොට මේ කුසල් දහම් වලට කියන නම තමයි අප්‍රමාදී වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ප්‍රමාද වෙන්නද අප්‍රමාදී වෙන්නද? අප්‍රමාදී වෙන්න. නමුත් අපි කවුරු කවුරුත් අප්‍රමාදී බව තුලට වඩා ප්‍රමාදය තුලමයි රැඳිලා ඉන්නේ. ඉතින් මේ ප්‍රමාදය අපේ ජීවිතයෙන් දුරු කරගන්න අප්‍රමාදී බව අපේ ජීවිතයට පුරුදු කරන්නට මරණානුස්සති භාවනාව මරණය ගැන සිහිපත් කිරීම ඉතාමත්ම හොඳ කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. දවසක් දා පින්නතුනි බුදුරජාණන් වහන්සේ නාදිකා කියන ගමේ ගිජ්ජකා වසති කියලා මේ ගඩොලින් කරපු ගොඩනැගිල්ලක් ඒ ආසන්නයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ දේශනා කරනවා මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරියෝසන මහණෙනි මරණ සතිය මරණය ගැන සිහි කිරීම බහුල වසයෙන් පුරුදු පුහුණු කරනවා නම් මහත් පල මහානිසංසයි. අමතෝගදා අමත පරියෝසන ඒක නිවන ඇසුරු කරගෙන ඉන්න නිවනට බැසගෙන ඉන්න කාරණයක් මරණය ගැන සිහිපත් කිරීම. නමුත් අද සමාජය කියන්නේ මරණය ගැන කතා කරන්න එපා. අසුබ කතා කියන්න නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මරණ සතිය වඩනවා නම් මහත්ඵලයි මහානිසංසයි. ඒක නිවනට උපකාරයක් නිවනට පිහිටක් කියලා. ඉතින් මෙහෙම දේශනා කළා උන්වහන්සේ අහනවා මහණෙනි ඔබලා අප්‍රමාදීව වාසය කරනවාද? මරණ සතිය වඩනවාද? එතකොට ඒක ස්වාමින් වහන්සේ නමක් නැගිටලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම නම් මරණ සතිය වඩන අප්‍රමාදිව මම වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි කියන්න බලන්න ඔබ කොහොමද අප්‍රමාදිව වාසය කරන්නේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අනේ භාග්‍යවතුන් වහන්ස මට කල්පනා වෙනවා මේ එක රැයක් දහවලක් ඒ කියන්නේ එක දවසක් ජීවත් වෙන්න හම්බුනොත් දවසක් ජීවත් වෙනකන්වත් එහෙනම් එක රැයක් දවාලක් ඉන්නකන්වත් මේ ජීවිතේ විශ්වාසයක් නැහැ. ඉතින් ඒ රැය දවාල අතරතුර බුදුරජාණන් වහන්සේගේ ශාසනය සම්පූර්ණ කරගන්න මහන්සි වෙන්න ඕනේ කියලා. ඊළඟට තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා. හොඳයි ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? අප්‍රමාදීව වාසය කරන්න. අනේ භාග්‍යතුන් වහන්සේ මට සිහි වෙන්නේ මට හිතෙන්නේ එක දහවලක් ජීවත් වෙන්න තිබ්බොත් එක දහවලක් ජීවත් වෙනකන්වත් මේ ජීවිතය විශ්වාස ඒ අතර කාලය තුල භාග්‍යතුන් වහන්සේගේ ශාසනය සම්පූර්ණ කරගන්න මහන්සි වෙන්න. දැන් කලින් භික්ෂුව කිව්වා රැයක් සහ දහවලක් දවසක් ඉන්න තිබ්බනම් කියලා. ඊළඟ භික්ෂුව කියනවා දහවල් කාලයක්. ඊළඟට තව ස්වාමින් වහන්සේ නමක් කියනවා භාග්‍යතුන් වහන්සේ මමත් මේ විදිහට අප්‍රමාදීව වාසය කරනවා. කොහොමද? අනේ භාග්‍යතුන් වහන්සේ මට හිතෙනවා එක දවසකට යැපෙන ප්‍රමාණයට වළඳනකම් ඉන්න තිබ්බ මේ ජීවිතේ එච්චරට විශ්වාස නැහැ. දවසකට අවශ්‍ය පරිදි යැපෙන ප්‍රමාණයට වළඳනකම්. දැන් ඒ කාලේ එක වේලයි පින්නදෙනි වළඳලා තියෙනවා. එතකොට වේලක් කියන්නේ පැය භාගයක් ඒ වගේ කාලයක් ගමුකෝ අපි. ඒ වගේ කාලයක්වත් විශ්වාස නැහැ කිව්වා. ඊළඟට ඊළඟ තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මටනම් හිතෙන්නේ මෙහෙමයි. සතර පස් පිනක් වළඳනකංවත් ඉන්න පුළුවන් වුණොත් ඇති. සතර පස් පිඩක් වලදනකංවත් ඉන්න පුළුවන් වුණොත් ඇති. ඊළඟට තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා භාග්‍යතුන් වහන්සේ මට නම් හිතෙන්නේ එක පිඩක් එක බත් පිඩක් වළඳනකම්වත් ජීවත් වෙන්න හම්බුනොත් ඇති. එච්චරටම මේ ජීවිතය අස්තීරයි. එක බත් පිඩක් වළඳනකම්. දැන් ඉස්සල්ලාම ස්වාමීන් වහන්සේ කිව්වා රැයක් දහවලක් දවසක් ඉන්න. ඊළඟ ස්වාමීන් වහන්සේ කිව්වා එක දහවලක් ජීවිතය ගත කරන්න. ඊළඟ ස්වාමීන් වහන්සේ කිව්වා මේ දවසකට යැපෙන ප්‍රමාණයට වළඳනකම් ඉන්න පුළුවන් වුණොත් ඇති කියලා මට හිතෙනවා. ඊළඟ ස්වාමීන් වහන්සේ කියනවා සතර පස් පිනක් වළඳනකම් ඉන්න පුළුවන් වුණොත්. ඊළඟ ස්වාමීන් වහන්සේ කිව්වා එකවත් පිනක් වළඳනකම් ජීවත් වෙන්න හම්බුනොත් එච්චරටම මේ ජීවිතේ අස්තීරයි කිව්වා. ඉතින් මෙහෙම කියනකොට එක ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මට නම් මෙහෙමයි හිතෙන්නේ. අහෝ වතාහං තදනන්තරා ජීවෙය්‍යම්. යදනන්තරං අස්ස සිත්වා පස්ස සිස්සාම. පස්ස සාමී. පස්ස සිත්වා අස්ස සාමී. අනේ භාග්‍යතුන් වහන්සේ මේ හුස්ම ඉහළ පහළ හෙලනක ඉහළට ගන්න හුස්ම ටික පහළට දාන කාලේවත් පහළට දාපු හුස්ම ටික ඉහළට ගත්ත කාලේ තරම්වත් මේ ජීවිතයට විශ්වාසයක් තියන්න බෑ කිව්වා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මම නම් අප්‍රමාදී බව ගැන හිතන්නේ. එහෙමයි මම මරණ සතිය සිහි කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රකාශයන් අහලා කියනවා හරියම් භික්ෂුවක් කිව්වනේ රැයක් දහවලක් ඉන්න තිබ්බොත් ඇති කියලා. තවත් භික්ෂුවක් කිව්වනේ එක දහවලක් ඉන්න තිබ්බොත් ඇති කියලා. තවත් භික්ෂුවක් කිව්වනේ දවසකට යැපෙන ප්‍රමාණය වළඳන්නකම් ජීවිතේ විශ්වාස නැහැ කියලා. තවත් භික්ෂුවක් කිව්වනේ සතර පස් පිනක් වළඳනකම් ඉන්න පුළුවන් වුණොත් කියලා. මේ ඔක්කොම ඔක්කොම ප්‍රමාදයේ උදවිය කිව්වා. ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම පිණිස අප්‍රමාදී නොවිච්ච උදවිය කිව්වා. හැබැයි අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වනේ එක බත් පිඩක් වළඳනකම්වත් ඉන්න හම්බුනොත් ඇති කියලා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේලා නමක් කිව්වනේ මේ ඉහළට ගන්න හුස්ම ටික පහළට දාගන්නකම් පහළට හෙලපු හුස්ම ටික ඉහළට ගන්නකම් ඉන්න තිබ්බොත් ඇති කියලා. අන්න ඒ දෙන්න නම් අප්‍රමාදී කිව්වා. අප්පමතාතා විහෙරිස්සාමි. තික්ඛං මරණ සතින් භාවිස්සාමි ආසවානං khayayati. අන්න ඒ දෙන්න අප්‍රමාදීව වාසය කරන ඉතාමත්ම හොඳට මරණ සතිය වඩනවා. ආශ්‍රව ඡය වීම පිණිස මරණ සතිය වඩනවා කියලා අර අන්තිමටම කියපු ස්වාමීන් වහන්සේලාගේ ප්‍රකාශ දෙක තමයි අනුමත කරන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ පින්තුනි දරුවන්ගේ වැඩ කටයුතු ටික ඉවර කරන් පස්සේ ඊළඟට පෙන්ෂන් ගියන් පස්සේ තව ටිකක් වයසට ගියන් පස්සේ. මේ විදිහට තමයි අපි කල්පනා කරන්නේ මේ ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න ඕනේ කියලා. නමුත් බලන්න ඉහළට ගන්න හුස්ම ටික. පහළට දාන මොහොතක්වත් පහළට හෙළපු හුස්ම ටික ඉහළට ගන්න මොහොතක්වත් විශ්වාසයක් තියන්න බැරි තරම් ජීවිතයක් අපිට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පමිදං භික්කවේ මනුස්සානං ආය. අපි මේ මහා ලොකුවට හිතාගෙන හිටියට පින්නතුනේ පුංචි අප්පමිදං. ඉතාමත්ම සුළු ආවිෂ ප්‍රමාණයක් අපිට තියෙන මේ ජීවිතය කියන්නේ ඒ වගේ අස්තීර ජීවිතයක්. අංගුත්තර නිකායේ හතරවෙනි කොටස තියෙනවා අරක කියලා සූත්‍ර දේශනාවක්. ඒකේ මේ ජීවිතය ගැන හරි ලස්සන කරුණු ටිකක් සඳහන් ඒකෙදි කියලා දෙනවා මේ ජීවිතය කියන්නේ තනකොළ ගහක් අඟ රැඳිච්ච පිණි බින්දුවක් වගේ කියලා. සූර්යා පායාගෙන එද්දි ඒ තනකොළ ගහේ අග තියෙන පිණි බින්දුවට මොකද වෙන්නේ? ඒක බිමට වැටෙනවා. ඒක නැති වෙලා යනවා. ඒ වගේ කිව්වා අපේ මේ ජීවිතය තනකොළ ගහක තියෙන පිළිමිලක් වගේ. ඒ වගේම දේශනා කරනවා හරියට වැස්ස කාලෙට හටගන්න වතුර බින්දුව වගේ කියන. ඔබ දැකලා තියෙනවා වහිනකොට ඒ වැහි බින්දුව විසින් වතුර බින්දුව හදනවා. හැබැයි ඒකට ආයුෂ තියෙන්නේ කොච්චර කල්ද? ඊළඟ වැහි බින්දුව පොළොවට එනකන් විතරයි. ඒ වගේ කිව්ව අපේ ජීවිතයත් ඉතාමත්ම සුළු ආයුෂ ප්‍රමාණයක් අපිට තියෙනවා. හරියට වේගයෙන් පහළට ගලාගෙන යන ගඟක් වගේ කිව්වා. වේගයෙන් අපේ ආයුෂ ගෙවිල යනවා කිව්වා. ඒ වගේම මේ බලවත් පුරුෂයෙක් තමන්ගේ මුඛයේ තියෙන කෙළ පිටක් සුවසේ එළියට විසික්කරා වගේ කිව්වා. එයාට ඒකට වෙහෙසක් මහන්සියක් දරන්න දෙයක් නෑ. ඒ කෙල ටික එළියට දැම්මා වගේ කිව්වා අපේ ජීවිතේ. එහෙම ජීවිතයක් තමයි අපි කාටත් තියෙන්නේ. ඒ වගේම දවසක් තිස්සේම රත්තුණු යකඩයකට පුංචි මස් කෑලි චුට්ටක් දානවා. මොකද වෙන්නේ? දාන සැනින් පිච්චිලා යනවා. ඒ වගේ කිව්වා අපේ මේ ජීවිතේ හරියට මරන්න ගෙනියන හරකා බදකාගාරයට අරගෙන යද්දි ඒ ගවයක් පියවරක් තබන වාරයක් පාසා ලං වෙන්නේ කොහෙටද මරණයට ඒ වගේ අපි තබන පියවරක් පියවරක් පාසා ලං වෙන්නේ මරණයට පින්වතුනි. හරියට වතුරේ ඇඳපු ඉරක් වගේ කියලා කිව්වා මේ ජීවිතේ. ඔන්න අපි හිතන් ඉන්න ජීවිතය ගැන ජීවිතේ ඇත්ත දැකපු උදවිය. ජීවිතේ සත්‍ය අවබෝධ කරගත්ත උදවිය තේරුම් ගත්ත මෙහෙම ජීවිතයක් පරිහරණය කරමින් තමයි අපි ප්‍රමාද වී ප්‍රමාද වී වාසය කරන්නේ. ඒ නිසා පින්නතුනි අපි කවුරුත් තමන්ගේ ජීවිතය තුළ අත්මහැර පුරුදු කරන්න ඕන දෙයක් තමයි මරණානුස්සති භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා සබ්බම් භික්කවේ මරණ ධම්මා. සියල්ල මරණය උරුම කරගෙන තියෙන්නේ. මේ ඇස කන නාසය දිවකය මනස මේ සියල්ල මරණය උරුම වෙලා තියෙන්නේ. ඒවා නොමරී තියෙන්නේ නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ හිතන්නට ඕනේ මේ ජීවිතය තුළ පවතින යථාර්ථයෙන් පැනලා දුවන්න නෙමෙයි. ඒ යථාර්ථයට මුහුණ දෙන්නට. හැබැයි ඒ යථාර්ථයට මුහුණ දෙන්නට නම් අකම්පිතව සැලෙන්නේ නැතුව අසරණ නොවී ඒ යථාර්ථයට මුහුණ දීපු කෙනෙකුගේ මඟ පෙන්වීමක් උපකාරයක් පිළිසරණක් අපට අවශ්‍යයි. අපි ගත්තොත් මේ ලෝකෙ හිටපු ආගම ශ්‍රාස්තෘන් වහන්සේලා. එක ශ්‍රාස්තෘන් වහන්සේ නමක් මරණය ඉදිරියේදී කිව්වා ඇයි දෙවියනී මේ දුෂ්කර මොහොතේදී මාව හැරගියේ කියලා. ඇයි දෙවියනේ මාව හැරගියේ කියලා. එහෙනම් උන්වහන්සේත් මරණය ඉදිරියේ අසරණ වුණා. තව කෙනෙක්ගේ පිළිසරණක් බලාපොරොත්තු වුණා. තව ශ්‍රාස්තුන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේදී කිව්වා. අනේ දෙවියනේ මේ දුෂ්කර මොහොතේදී මට සහාය වෙන්න කියලා. එහෙනම් එතුමාත් අසරණයි. තව කෙනෙක්ගේ පිළිසරණක් කැවුවා. හැබැයි මේ ලෝකයට පහළ වෙච්ච අසහාය මුනීන්ද්‍රයාණන් අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ මරණාසන්න මොහොතේදීත් ජීවිතේ පහන් සිලක් වගේ මේ ජීවිතේ පිරිනිවෙන මොහොතේදීත් දේශනා කරේ මොකක්ද හන්ද දානි වික්‍රේ ආමන්ත්‍ර වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත. අවසාන වතාවට මේ ඔබලට කියන්නේ හටගත් සීල දෙය නැසිලා යනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අන්න එහෙනම් පින්නතුනි මරණය ඉදිරියේ කම්පා නොවිච්ච අසරණ නොවිච්ච අභේදව මරණය ඉදිරියේ තමන්ගෙන් වෙන්න ඕන ලෝකයට වෙන්න ඕන සේවය අවසාන මොහොතේදී ඉෂ්ට කරපු ඒ උතුම් මනුෂ්‍ය රත්නය ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම පිළිසරණ තුළ පමණයි අපිට මරණය ඉදිරියේ අසරණ නොවෙන්නට ඒ ගෞතම බුදු සමිඳුන්ගේ ශ්‍රී සද්ධර්මය තුළ පමණයි අපිට මරණය ඉදිරියේ අකම්පිතව අසරණ නොවී වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කාරණේ හොඳට අපි කල්පනා කරන්නට ඕනේ. හිතට ගන්නට ඕනේ. පින්වතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා ඔබ සිහි කරන්න මේ විදියට මරණය ගැන. ඔබ හිතන්න මේ විදියට මරණය ගැන. කොහොමද? යම් දහවලක් වේවා රාත්‍රියක් වේවා භය පැටලලා වැටිලා මගේ ජීවිතේ මරණය සිද්ධ වෙනවා ඊළඟට සතෙක් සර්පයෙක් නිසා මේ ජීවිතයේ මරණයට පත් වෙන්න පුළුවන්. ඊළඟට කාපු බීපු දෙයක් වසවිස වෙලා මැරෙන්න පුළුවන්. කාපු බීපු දෙයක් හිර වෙලා මැරෙන්න පුළුවන්. ඉතින් මේ දහවල් කාලයේදී මේ විදියට මම මැරුණොත් පාපී ලාමක අකුසල ධර්මයන් සහිතව නේද මට මැරෙන්න ඉතින් ඒක මට යහපත පිණිස පවතින්නේ නෑ. සැපය පිණිස පවතින්නේ නෑ. ඒ නිසා ප්‍රමාදී වෙන්න ඕනේ. අප්‍රමාදීව කුසල් දහම් වඩන්න ඕනේ. මේ විදියට සිහි කරන්න කිව්වා. මේ රාත්‍රිය දහවල වශයෙන් ගෙවි යන කාලය ගැන. එතකොට රාත්‍රී කාලය ගැන හිතන්න තියෙන්නේ එහෙමයි. දහවල් අපි මරණයෙන් බේරුණාට මේ රාත්‍රියේදී ඕනෑම මොහොතක ඕනම විදිහක ඕනම වෙලාවක මරණය අපි කරා එන්න පුළුවන්. දැන් ඔබ අවංකව හිතලා බලන්න ඊළඟ මොහොතේදී මරණය ඔබ කරා ආවොත්. ඔබගේ හිත තුළ සතර අපායට නොවැටෙන ස්වභාවයක්ද සකස් වෙලා තියෙන්නේ වැටෙන ස්වභාවයක්. සතර අපායට නොවැටෙන්න කියලා කිව්වේ සදහටම සතර අපායට නොවැටෙන ස්වභාවයක් නම් ඔබේ සිත තුළ සකස් වෙලා තියෙන්නේ. අන්න ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම නැතුව පින්නතුනේ අපිට මොන සතුටක්ද? මොන ආඩම්බරයක්ද? මේ මැරෙන වෙලාවේදී ඒ සතර අපායට යන්න සකස් වෙච්ච හිතේ තියෙන ඕනම අකුසලයක් මතුවෙන්නට පුළුවන්. මතුවෙලා වුණු නිරයට, තිරිසන් ලෝකයට, പ്രേත ලෝකයට මේ වගේ සතර අපායට බොව අරගෙන යන්නට පුළුවන්. ඒ නිසා සිහි කරන්න කිව්වා. එහෙම මැරුණොත් මට මැරෙන්න වෙන්නේ. ඒක මට යහපතක් පිණිස පවතින. ඒක මට සැපයක් පිණිස පවතින්නේ නෑ. අපි මේ පොඩ්ඩක් භාවනා කරලා පොඩ්ඩක් සිල් රැකලා අපි හිතනවා අපිට නම් ඉතින් ඕවා මොනවද? අපිට මේ සියල්ල අතහැරලා යන්න පුළුවන්. නමුත් පින්නතුනි ඔබ සෝතාපන්න වුණොත් ඔන්න ඔබට සතුටක් ලබන්න පුළුවන්. ආඩම්බරයක් වෙන්න එතනින් මෙහා අපි ඔක්කොම අසරණයි. අපි ඔක්කොම බයෙන් තැති ගන්නවා. කම්පා වෙනවා. මරණය ඉදිරියේ අසරණ භාවයට පත් වෙන උදවිය. බලන්න පින්නතුනි හිතලා සමහර මව් කුසේදී මැරෙනවා. මරලා දානවා මව් කුසේදී ගබ්සා ආදී දේවල් ඊළඟට මව් කුසෙන් බිහි වෙන්න ගිහිල්ලා මැරෙනවා. මව් කුසෙන් බිහි වෙලා දවසෙන් දෙකෙන් සතියෙන් මාසයෙන් අවුරුද්දෙන් දෙකෙන් මැරෙනවා. ලදරු වයසේදී මැරෙනවා. ළමා වයසේදී මැරෙනවා. තරුණ කාලේ මැරෙනවා. මහලු වයසේදී මැරෙනවා. එහෙනම් මරණයට වයසක් තියනවාද? මරණයට નિયમિત වයසක් නෑ පින්නතුනි. වෙලාවක මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්නට පුළුවන්. ඒ වගේම බලන්න මිනිස්සු ගෙදර ඉද්දි මැරෙනවා, පාරේ යද්දි මැරෙනවා, රෝහලේ ඉද්දි මැරෙනවා, වැඩපොලේ ඉද්දි මැරෙනවා. එතන මරණයට નિયમિત තැනක් තියනවාද? මරණයට નિયમિત තැනකුත් නෑ. ඊළඟට බලන්න මිනිස්සු නිදාගෙන ඉද්දි මැරෙනවා. ඇවිදගෙන යද්දි මැරෙනවා. හිටගෙන ඉද්දි මැරෙනවා. වාඩි වෙලා ඉද්දි මැරෙනවා. මරණයට નિયમિત ඉරියව්වක් තියනවාද? මරණයට નિયમિત ඉරියව්වකුත් නෑ පින්නතුනි. ඊළඟට බලන්න මේ ලෝකේ පාන්දර මැරෙනවා මිනිස්සු. උදේ මැරෙනවා, දවල් මැරෙනවා, හවස මැරෙනවා, රෑ මැරෙනවා. මරණයට નિયમિત කාලයක් තියනවාද? નિયમિત කාලයකුත් නෑ. ඒ වගේම හිතලා බලන්න. මේ ලෝකේ ලස්සන අයත් මැරෙනවා. අවලස්සන අයත් මැරෙනවා. ධනවත් අයත් මැරෙනවා. දිලිඳු අයත් මැරෙනවා. නුවණ තියෙන අයත් මැරෙනවා. නුවණ නැති අයත් මැරෙනවා. ශක්තිවන්තයොත් මැරෙනවා. ධූරයොත් මැරෙනවා. මහේ සාක්‍යයත් මැරෙනවා. අල්පේ සාක්‍යයත් මැරෙනවා. එහෙනම් මරණයට පුද්ගල ભેදයක් තියනවාද? නැහැ මරණය ඉදිරියේ සියල්ල එකයි. සියලු උස් පහත්කම් මරණය ඉදිරියේ එක සමානයි පිටුනි. එහෙනම් මරණයට નિયમિત වයසක් නියමිත කාලයක් නියමිත ඉරියව්වක් නියමිත තැනක් නැහැ. හැබැයි එකක් නියත වශයෙන්ම සිද්ධ වෙනවා. මොකක්ද? මරණය. එහෙනම් අපේ ජීවිතයත් ඕනෑම වයසකදී ඕනම වෙලාවක ඕනම මොහොතක මරණයෙන් කෙලවර වෙලා යන්නට මේක සිහි කරන්න කිව්වා. මේක සිහි කරනකොට පින්නතුනි ජීවිතේ පාවෙනවද? ගඟේ මුහුදේ පායනවද? නෑ ජීවිතය ගැන අවබෝධයක් ඇති වෙනවා එයාට. එයාගේ හිතට යනවා පණිවිඩයක්. කවදා හරි දවසක මට මේ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා. මට අරගෙන යන්න ඉතුරු වෙන්නේ මම රැස් කරගත්ත යහපත් හෝ අයහපත් හෝ දෙයක් පමණයි. අයහපත් දේවල් ටිකක් විතරක් නම් මේ ජීවිතය අතහැරලා යද්දී අරගෙන යන්න වෙන්නේ. එතනින් එහා ජීවිතයත් මට දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි යහපත් දෙයක් අරගෙන ගියොත් මට යහපතක්ම සිද්ධ වෙනවා. මේ පණිවිඩේ මෙයාගේ හිතට නිතර නිතර යනවා. එතකොට මෙයා ජීවිතය ගැන කලින් හිතුවට වඩා හිතන්න පටන් ගන්නවා. නුවණින් ජීවිතය ගැන කල්පනා කරන්නට පටන් ගන්නවා. ධම්මපදයේ එක තැනක සඳහන් වෙනවා මේ අපිත් මැරෙන්න උදවිය කියලා හිතනවනම් මේ කලකෝලාහල සියල්ලම සංසිඳිලා යනවා කියන එක. අපි නොමැරෙන උදවිය කියන අදහස තුල තමයි අපි මේ රණ්ඩු සරුවල් කලකෝලාහල සියල්ල සිද්ධ කරගන්නේ. ඒ අපි හිතන් ඉන්නේ මේ ඔක්කොම රැස් කරගෙන යනකොට අරගෙන යන්නට පුළුවන් කියලා. ඉතින් එහෙනම් පින්නතුනේ මරණය ගැන සිහිකිරීම මරණය ගැන කල්පනා කිරීම ඒ කාන්තයෙන්ම අපේ ජීවිතයට යහපතක්මයි සැපතක්මයි ඒ අපේ මෙලෝ ජීවිතයත් සුවපත් කරනවා පරලොව ජීවිතයත් සුවපත් කරනවා සංසාර ගමනත් සුවපත් කරනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිබ්බිදා බහුල කියන සූත්‍ර දේශනාවේදී. මේ බහුල වශයෙන් මරණානුස්සතිය වඩනවා එතන භාවනා පහක් ගැන කියනවා. එකක් තමයි මරණානුස්සතිය වඩනවා. එයා ජීවිතය ගැන බහුල වශයෙන් අවබෝධයෙන්ම කලකිරෙන මේ සර්ව පිත්තර ලෝකය තුළින් එයා ජීවිතයේ යථාර්ථය දකින කෙනෙක් බවට පත්වෙනවා කියලා කියන. එවගේම ගිලාන සූත්‍ර වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලෙඩෑඳේ හිටියත් ලෙඩෑඳට වැටලා හිටියත් අත්නොහැර පුරුදු කරනවා මරණානුස්සතිය. එතන කියනවා අසුභය, මරණානුස්සතිය, ආහාරේ පටික්කුල සංඥාව, සබ්බලෝකේ අනබිරත සංඥාව, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියන මේ සංඥා. මරණානුස්සතිය ගැන එතනත් කියනවා. පුරුදු කරනවා නම් අනාගාමී නොවී මැරෙන්නේ නැහැ කියනවා පින්නට. අපිට එනම් විශ්වාසයක් තියෙන්න ඕනේ අපේ ශ්‍රාස්තුන් වහන්සේගේ වචනය ගැන. උන්වහන්සේ යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයට පත්වනාද. යම් රාත්‍රියක පිරිනිවන් පාවදාලද. ඒ අතර කාලයේ තුළ යම ප්‍රකාශ කරාද දේශනා කරාද පැනෙව්වද ඒ සියල්ලේ ඇවරින්ම සිද්ධ වෙනවා. වෙනාකාරයකින් නම් සිද්ධ වෙන්නේ නැහැ කියන විශ්වාසය අපි තුළ තියෙන්ඩුවන ඒ බුද්ධ වචනය ගැන උන්වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් අපි තුළ තියෙන්නට ඕනි පින්නට. ඊළඟට අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙනවා පින්නතුනි විත්තත සත්ත සංඥා කියලා සූත්‍ර දේශනාව. එතනදිත් හරිය ලස්සන්ට බුදුරජාන් වහන්සේ මරණ සංඥාව ගැන කියලා දෙනවා. දැන් උන්වහන්සේ දේශනා කරනවා මරණ සංඥාව වඩනකොට තමන්ටම දැනගන්න පුළුවන් කියනවා මේක වැඩිලාද වැඩෙන්නේ නැද්ද කියලා. ඒක තමයි අපි ධර්මයේ කිව්වේ මේක තමා තුළින් දකින දෙයක්. ඕපනයිකයි කියලා. නු මරණ සතිය පුරුදු කරද්දී මෙයාට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. මරණ සතිය බහුල වශයෙන් වඩද්දී මෙන්න මේ දේ ජීවිතය තුළ සිද්ධ වෙන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා මරණ සංඥාම් පරිචිතේන භික්කවේ බික්කුණෝ චේතසා බහුලං විහරතු ජීවිත නිකන්තියා චිත්තම් පතිවීයති පතිකෝටති පතිවට්ටති න සම්පසාරයති උපෙක්ඛාවා පටික්කෝලතාවා සන්තාති මරණ සංඥාව වඩන්නේ බහුල වශයෙන් පුරුදු කරන්නේ මොකද්ද වෙන්න ඕනේ ජීවිත ආසාව එයාගෙන් දුරු වෙලා යනවා. ජීවිත ආසාව දුරු වෙනවා කියන්නේ මේ ජීවිතේ නැති කරගන්නවා කියන එක නෙමෙයි. අර නොමරෙනවා කියන අදහස මේ නොමරෙනවා කියන අදහස තුළ නෙමෙයි අරුබුද ඔක්කොම හට ගන්නවා කියන්නේ. අනේක යාගේ ජීවිතය තුළින් දුරු වෙලා යනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න සමහරක් විට ඔබට ධර්මයේ පුරුදු කරගෙන යද්දී ඉස්සරහට එන්නේ ජීවිත ආසාව. දැන් ඔබ අසනීප වෙච්ච වෙලාවක හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. ඔබ පුරුදු කරගෙන යන ධර්මයේ පැත්තකට දාලා එතකොට මම සනීප වෙලා ඉන්න ඕනේ කියලා හිතනවනම් අන ජීවිත ආසාව තියනවද නැද්ද එතන? එතනදි ධර්මයේ දෙවෙනි තැනට ගිහින් ජීවිතය ආසාව පළවෙනි තැනට ඇවිල්ලා. නමුත් මරණානුස්සතිය හරියට වැදුණා නම් වෙන්නේ ඒක අනිත් පැත්ත. එයාට එහෙම ජීවිත ආසාවක් නැහැ. එයා ජීවත් වෙන්නේ ධර්මය උදෙසා. එයා ජීවත් වෙන්නේ තුනුරුවන් උදෙසා. එහෙම නැතුව මේ නූතන සමාජයේ පතන පැතිල්ල ජීවිතය ගැන හිතන සිතුවිල්ල නෙමේ යාගේ ජීවිතය තුළ ඇතිවෙන්නේ. ඉතින් ඒ ජීවිත ආසාව තියෙනවා නම් ඒක හැකිලිලා යනවා කියනවා. ඒක පිළිකුල් කරනවා එයා. ඒකට කැමති නෑ. බලවත් විදිහට යා මේ ජීවිතය ගැන උපේක්ෂාවක් පිළිකුලක් ඇති වෙනවා කියන ඒක හරියට මේ කුකුල් පිහාට්ටක් හරි නහර කෑල්ලක් හරි ගින්නට ඇල්ලුවාම හැකිලිලා ගියා වගේ කියනවා. ඒ මොන විදිහටවත් දිගෑරෙන්නේ නැහැ. ඒ වගේ කියනවා හරියට මරණ සතිය වැඩුවා නම් ඔබ ආයෙමත් ඔබට මේ ලෝකේ මොනම දෙයක් ඉදිරියේවත් ජීවිත ආසාවක් කියන අනවශ්‍ය විදිහට මේ ජීවිතයේට ඇල්මක් බැඳීමක් ඇති වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔබ මරණ සතිය පුරුදු කරද්දි පුරුදු කරද්දිත් ඔබට ජීවිත ආසාව ජීවිතය ගැන මේ අනවශ්‍ය විදියට ඇති වෙන ඇල්මක් ආසාවක් තියෙනවා නම් ඔබ තේරුම් ගන්නට ඕනේ කියනවා. එහෙනම් මරණ සතිය මම හරියට වඩලා නැහැ. වැඩිලා නැහැ. තව තවත් එහෙනම් මම මරණ සතිය පුරුදු කරන්න බහුල වශයෙන් පුරුදු කරන්නට ඕනේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් ලස්සනට අපිට මේ ජීවිතය ගැන මේ ජීවිතයේ තියෙන ඇත්ත ගැන කියලා දෙනවද කියලා. දැන් මරණය ගැනත් කියලා දෙනවා, මරණානුස්සතියත් කියලා දෙනවා. ඒක වැඩෙන හැටිත් කියලා දෙනවා. වැඩෙනවද නැද්ද කියලා දැනගන්න හැටිත් කියලා දෙනවා. බුදු කෙනෙකුට ඇරෙන්න පින්නතුනේ. මේ විදියට යමක් දිහා යමක් ගැන අඩුපාඩු රහිතව පරිපූර්ණ වශයෙන් කියලා දෙන්නට පුළුවන් කමක් මේ ලෝකේ වෙන කාටවත් නැහැ පින්නතුනේ. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕනේ අද ඉඳලා ඔබ සිහිපත් කරන්නට ඕනේ. දැන් බලන්න අපි මල ගෙවල් වල යනවා. අපි මළ ගෙවල් වල ගිහිල්ලා මේක සිහිපත් කරනවද? අපිට නිකමටවත් හිතෙනවද අනේ මටත් මේ ගුරුමයිනේ කියලා. අපිට හිතෙන්නේ කොහොමද? හතුරෙකුටවත් වෙන්න එපා. අනේ මම නම් මේ විදිහට මැරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට කියන්නේ මොකක්ද? කැමැති වන්නා වූ දේ නොලැබීමේ දුක. එක දුකක් තේරුම් ගන්න බැරුව අපි ඒක අල්ලගෙන කොයිතරම් දුක් තව ජීවිතේට ඇති කර ගන්නවද? ඉතින් සිහිපත් කරන්න කියනවා එහෙම. මල සිරුරක් අභියසට ගියා. මගේ ජීවිතේටත් මෙච්චරයි. මටත් කවදා හරි මේ මරණය උරුමයි. ඒක කවදාද කොතනදීද කොහොමද කියන්න බෑ. ඒ නිසා ප්‍රමාදී වෙන්න ඕනේ. මම ඔබට පහුගිය කාලේ අහන්න ලැබුණු ඉතාමත්ම සංවේදී සිදුවීම් දෙකක් මරණය ගැන කියන්නම්. එක සිදුවීමක් තමයි මේක අපිට අහන්න ලැබුණා මේ එක තරුණ දෙන්නෙක් ළඟදී විවාහ වෙච්ච යුවලක් මං හිතන්නේ විවාහයෙන් සතියක් දෙකක් වගේ කාලයක්කින් පස්සේ මේ දෙන්න ගිහිල්ලා තියෙනවා ඥාති ගෙදරක. මෝටර් සයිකලයක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගිහිල්ලා ඒ පැත්තේ කොහෙන් හරි නාලා ආයෙත් මේ මෝටර් සයිකලේ එන්න පිටත් වෙලා තියෙනවා. ඒ බිරිඳට තිබිලා තියෙනවා පින්නතුනේ දිග කොණ්ඩයක්. දැන් නාලා එන ගමන් ඉතින් කොණ්ඩෙත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ටික දුරක් එද්දි මේ ස්වාමියාට දැනලා තියෙනවා එකපාරට මේ බිරිඳ මේ ස්වාමියාව හයියෙන් බදා ගන්නවා වගේ. ඉතින් මෙයා හිතලා තියෙන්නේ මේ සීතලට වෙන්න ඇති කියලා. මේ තප්පර ගානකදී සිදුවෙච්ච සිදුවීමක්. මොකද වෙලා තියෙන්නේ? අර කොණ්ඩේ පින්නතුනේ කොහොම හරි රෝදයසට ගිහිල්ලා ඒ ෂනේ ඔලු කට්ටත් එක්කම ගලවගෙන ගිහිල්ලා මලසිරුව තමයි බිම වැටලා තියෙන්නේ. එතකොට බලන්ඩ ඒ ජීවිතේ අවසන් වෙච්ච හැටි කොච්චර බලාපොරොත්තු ප්‍රාර්ථනා තියෙන්නේද ඊළඟට තව සිදුවීමක් අහන්න ලැබුණා මේ මං හිතන්නේ ඒක පත්තරවලත් අපි දැක්කා මේ ගිරාඳුරු කෝට්ටේ දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ මට මතක හැටියට ඒත් ස්වාමියායි බිරිඳයි මෝටර් සයිකලයක උදේ නිවසින් පිටත් වුණා ගමනක් අහසින් ගියා උකුස්සෙක් නයෙක්ව අරගෙන. උකුස්සට මේ නයා අතෑරුණා. හරියටම අර ස්වාමියායි බිරිඳයි ගිය බයිසිකලේ දෙන්නගේ මැද්දට වැටුණා. දෙන්නටම දෂ්ට කරා. දෙන්නම මැරුණා. එතකොට බලන්න ජීවිතය කියන්නේ ඒ වගේ එකක්. දැන් ඒ දෙන්න එළියට බහිද්දී හිතන්න අද දවසේ මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි කියලා. දැන් අර තරුණ යුවළ හිතන්නේ නැද්ද ඥාති ගෙදරක ගිහිල්ලා අපිට මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයි කියලා. නේද පින්නතුනි? දැන් අපිටත් හිතෙන්න පුළුවන්. සුනාමිය ආව සුනාමියෙන් බේරුණා. ගම් වතුරෙන් බේරුණා. නියඟයෙන් බේරුණා, යුද්ධෙන් බේරුණා. නමුත් ඔබට සහතිකයක් දෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔබ ඉහළට ගන්න හුස්ම ටික පහළට දානවාමයි කියලා. පහළට දාපු හුස්ම ටික ඉහළට ගන්නවාමයි කියලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන්. එහෙනම් අපි කවුරුත් පින්නතුනි බේරිලා නැහැ. ඊළඟ මොහොතේදී මරණයේ දොරටුව ළඟ අපි ඉන්න පුළුවන්. මේ දවල් රෑ වශයෙන් කාලය ගෙවිලා යද්දී ටික ටික ලං වෙන්නේ මොකටද? මරණයට. බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍ර දේශනාවකදී දේශනා කරනවා ඔන්න පුද්ගලයෙක් පුද්ගලයෝ සතර දෙනෙක් පිට්ටනියක් මැද්දට ගිහිල්ලා එකවර සතර දිසාවට ඊතල හතරක් විදිනවා කියනවා. එකවර සතර දිසාවටම ඊතල හතරක් විදිනවා. එක බලවත් පුරුෂයෙක් මොකද කරන්නේ වටේටම දුවලා ගිහිල්ලා අර ඊතල හතරම වැටෙන්න කලින් අල්ලගෙන එනවා කියන එක. මහණෙනි ඔහුගේ වේගය කොහොමද කියලා අහනවා. අපිට හිතා ගන්නවත් බැරි වේගයක් අර ඊතල හතරම වැටෙන්න කලින් අල්ලන් යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඊටත් වඩා වේගයෙන් ඊටත් වඩා වේගවත් වීරහඳ ඊටත් වඩා වේගවත් ඉරහඳට අධිග්‍රහිත දෙවිවරු මහණෙනි ඊටත් වඩා වේගයෙන් ඔබේ ආයුෂ ගෙවිලා යනවා ඊටත් වඩා වේගයෙන් ඔබේ ආයුෂ ගෙවිලා යනවා අපි මේ වේගවත් තරඟකාරී ලෝකයේ ඒ ලෝකයේ පවතින වේගයට අපි විස්මයට පත් වෙලා ඉන්නවා. හැබැයි අපි දන්නේ නැහැ ඒ සියල්ලටම වඩා වේගයෙන් අපේ ආයුෂ ගෙවිලා යනවා කියලා. ඒ නිසා පින්නතුනි හරියට වතුර ඇඳපු ඉරක් වගේ. වැස්ස කාලෙට වැටෙන වතුර බින්දුවක් වගේ. තනකොළ ගහක් අඟරේ රැඳිලා තියෙන පිණි බින්දුවක් වගේ. මරන්න ගෙනයන හරකා වධකස්ථානයේද පියවරක් තබනවා වගේ. අපේ ජීවිතයත් මරණයෙන් කෙලවර වෙලා යන දවසක් එනවා පින්නතුන්. එනිසා ඔබත් ඒ උතුම් බුදු සමුදානන්ගේ වචනය අදහාගෙන පුරුදු පුහුණු කරගෙන මරණය ඉදිරියේ අසරණ නොවන කෙනෙක් බවට පත්වෙන්නට මහන්සි ගන්නට ඕන. ඉතින් අපි මේ වෙලා ඉතාමත්ම සුළු මොහොතක් ඔබ ඔය ඉන්න විදිහටම දෑස් අඩුවන් කරගෙන මරණානුස්සතිය පුරුදු කරමු. කවුරුත් මේ විදිහට මා කියන දේ හිතන්න සාදු සාදු සාදු උපන්නා වූ සියලුම සත්වයන් මරණයට පත් වෙනවා. සමහරු මව් කුසේදීම මරණයට පත් සමහරු මව් කුසෙන් බිහි වෙන්න ගිහිල්ලා මැරෙනවා. සමහරු මව් කුසෙන් බිහි වෙලා දවසින් දෙකින් මරණයට පත්වෙනවා. සමහරු මවකුසෙන් බිහිවෙලා සතියෙන් මාසයෙන් අවුරුද්දෙන් දෙකින් මරණයට පත්වෙනවා. ලදරු වයසේදි මැරෙනවා. සමහරු ළමා වයසිදි මැරෙනවා. සමහරු තරුණ වයසිදි මැරෙනවා. සමහරු මහළු වයසිදි මැරෙනවා. එහෙනම් මේ මරණයට වයස් බේදයක් නෑ. සියල්ලෝම මරණයට පත් වෙනවා. ඕනෑම වයසකදී මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝකෙ මිනිස්සු පාන්දර කාලේ මැරෙනවා. උදෑසන මැරෙනවා. දහවල් මැරෙනවා. සවස් කාලයේ මැරෙනවා. රාත්‍රී කාලයේ මැරෙනවා. එහෙනම් මේ මරණයට નિયમિત කාලයක් නැහැ. ඕනෑම කාලයකදී මරණය කරා යන්නට පුළුවන්. හිටගෙන ඉඳි. නිදාගෙන ඉඳි. සක්මන් කරද්දී වාඩිවෙලා ඉද්දි මේ ඕනෑම ඉරියව්වකදී මරණය කරා යනවා. නිවසේ ඉද්දි රෝහලේ ඉද්දි පාරිතොටේ යද්දි වැඩපළ කරද්දි මේ ඕනෑම මොහොතක මරණයට පත්වෙන මේ ලෝකේ ලස්සන අයත් මැරුණා. අවලස්සන අයත් මැරුණා. ධනවත් අයත් මැරෙනවා. දිලඳු අයත් මැරෙනවා. නුවණ තියෙන අයත් මැරෙනවා. නුවණ නැති අයත් මැරෙනවා. ශක්තිවන්තයොත් මැරෙනවා. දුර්වලයොත් මැරෙනවා. මහේසාක්‍යයත් මැරෙනවා. අල්පේ ශාකයක් මැරෙනවා. එහෙනම් මේ මරණයට පුද්ගල බෙහෙදයක් නැහැ. ඕනෑම පුද්ගලයෙක් කරා මරණය පැමිණෙනවා. එහෙනම් ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ඉරියව්වකදී ඕනෑම මොහොතක ඕනෑම විදිහට ඕනෑම වෙලාවක ඕනෑම වයසකදී මරණයට පත්වෙන්ට පුළුවන්. මගේ ජීවිතයටත් එච්චරයි. මම ඇවිදගෙන යද්දි පය පැටලිලා වැටිලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මම කන බොන දේවල් හිර වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. කාපු බීපු දේවල් වසවිස වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ස්වභාවික විපතක් නිසා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. සතුරු උපද්‍රවයකින් මගේ මරණය සිද්ධ වෙන්න සතෙක් සර්පයෙක් නිසා මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්නට පුළුවන්. මේ කයේ හැදෙන නොයෙක් ආකාරයේ රෝගාබාධයක් නිසා මගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්. අමනුස්සයෙක් යතින් මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙලා යන්නට පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී වුණත් මරණය මා කරා පැමිණෙන්නට පුළුවන්. මේ මොහොතේදී මැරුණොත් මට මැරෙන්න වෙන්නේ රාග, දේශ, මෝහ සහිත පාපී ලාමක අකුසල් සහිත හිතකින්. ඉතින් ඒක මට යහපතක් පිණිස පවතින්නේ නෑ. සැපයක් පිණිස පවතින්නේ නෑ. ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් වඩන්න ගුණ ධර්ම දියුණු කරන්නට ඕන. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මම සක්මන් කරද්දී හය පැටලිලා වැටිලා මැරෙන්න පුළුවන්. කාපු බීපු දේවල් වසවිස වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. කනබොන දේවල් හිර වෙලා මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ස්වභාවික විපතක් නිසා මේ ජීවිතය මරණයෙන් නවසන්නට පුළුවන්. සතුර උපද්‍රවයකින් මගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්. සතෙක් සර්පයෙක් අතින් මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්නට පුළුවන්. මේ කයේ හැදෙන නොයෙක් රෝගාබාධයකින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. හමනුස්සයෙකුට උනත් මගේ ජීවිතය මරණයට පත් කරන්නට පුළුවන්. ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට ඕනේ. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නට ඕනේ. අප්‍රමාදීව ගුණධර්ම දියුණු කරන්නට ඕන. උපන් සත්වයාට නොමැරී දීමක් නම් නැහැ. ජීවිතය අනිත්‍යයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය जीवित अन्यता है मरणीय अन्यता है जीवित अन्यता